අංගුත්තර නිකායේ පංචක නිපාතේ එන පඨම ආඝාත පටිවිණය සූත්‍රය. මෙම පංචක නිපාතේමයි ဒုတိ ය ආඝාත පටිවිණය සූත්‍රය තිබෙන්නේ. එක සූත්‍රයක් බුද්ධ භාෂිතයක් අනිත් සූත්‍රය ශ්‍රාවක භාෂිතයක් බුද්ධ භාෂිත කියලා කියන්නේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්ට දුන කියන තේරුමයි ශ්‍රාවක භාෂිත කියලා කියන්නේ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් විසින් දේශනා කරන ලද කියන තේරුමයි. ඊට අමතරව ඍෂි භාෂිත, දේව භාෂිතාදියත් පවතිනවා. මේ පඨම ආඝාත පටිවිණිය සූත්‍රයත්, ဒုတိ ය ආඝාත පටිවිණිය සූත්‍රයත් පදනම් කරගන්නේ අපේ මේ සාමාන්‍ය පෘථග්ජන මනෝභාවයක් වන තරහව පාලනය කරන්නේ කෙසේද කියන කාරණය පැහැදිලි කරන්නට. ලෝකය දියුණුවෙන් දියුණුවට පත්වෙන සමීක සිටින අපට ලෝකයේ දියුණුව මානව ප්‍රජාවගේ දියුණුව යනුවෙන් අර්ථ දක්වන කාලයක ජීවත් වන ඔබට අපට ඒ කාරණය සත්‍යයක්ද කියලා කල්පනා කරලා බලන්නට සිද්ධ වෙනවා. වර්තමාන කාලයේ මේ මිනිස්යා කියන සත්වයන්ගේ අතින් සිද්ධ වෙන ක්‍රියාකාරකම් මේ මානව ප්‍රජාවගේ දීනුව පිළිබඳව ප්‍රශ්නයක් ඇති කරනවා. මේ පුංචි වයසේ සිටින ළමයින් තරුණ වයසේ සිටින ළමයින් මැදි වියේ උදවිය ඒ වගේම ජීවිත අවසාන භාගයට එළඹී සිටින උදවිය තමන්ගේ ජීවිතයේ තුල මේ මනුෂ්‍යත්වයේ කියන කාරණය කොයිතරම්නම් රකින්නවාද කියන එක අද අප ගැටලුවක් වශයෙන්ුත් කල්පනා කර බැලිය යුතුයි. එනිසා පැහැදිලිව තේරුම් ගත යුතුයි භෞතික වශයෙන් දීනු වීම මානවයාගේ දියුණුව නොවන බව. මනුෂ්‍ය ප්‍රජාවගේ මානවයාගේ දියුණුව මේ උපකරණ ගොඩනගා ගැනීම නෙමෙයි. ඒ තාක්ෂණයෙන් එකතු කරන ගොඩනගන උපකරණ තමන් වටා එකතු කර ගැනීම තමා සන්තක කර ගැනීම නෙමෙයි. ඒ භෞතික සම්පත් තීන ප්‍රමාණයට මිනිස්සු දීනු වෙනවා නම් මේ සමාජය මීට වඩා දීනුයි. තාක්ෂණික උපකරණ ලං කරගන්න තරමට මිනිස්සු දීනු වෙනවා නම් මේ ලෝකය මීට වඩා දීනුයි. මිනිස්සු හඳට ගියත් අඟහරු වෙත ගියත් ඒ භෞතික මෙවලම් වලින් මේ මිනිස්සුන්ගේ දිනුව මැවීම දියනුව මැනීම ඒක පුස්තක් බවට පත් වෙනවා. එනිසා තථාගත දේශනාව තමයි මේ මනුස්ස ප්‍රජාවගේ දියනුව මැනිය යුත්තේ ඒ මිනිස්යන්ගේ මානසික తත්වයේ අනුව. අද මහා මාර්ගයක ගමන් කරන්නට බැරි නම් තමා සන්තකදී තමන්ගේ නිවස තුලවත් ආරක්ෂා කරගන්නට බැරි නම් ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව වයස් ભેදයකින් තොරව තමන්ගේ ජීවිතවලට වන හානිය වළක්වන්නට කටයුත්තක් ආරක්ෂාවක් නැතිනම් මේ කියන භෞතික දීඩුවෙන් ඇති පළක් ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා පින්වතුනි මේ මනුස්ස අපගේ දියනුව තාක්ෂණික දියනුව නෙමෙයි අපේ ආධ්‍යාත්මික දියනුවයි. මේ බාල අවදියේ පටන් වයස්ක අවදියේ දක්වාම මනුෂ්‍යත්වයේ ගරු කිරීමයි වැදගත් වන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ අවධාරණය කරේ මේ ආගමික සංස්ථාවක් හැටියට නොවේ මූලික මානව ප්‍රජාවක් හැටියට මූලික මානව මිනිස් ගුණාංගයන් දීනු කර ගැනීම තමයි බුද්ධිමත් භාවය ප්‍රඥාව නිවන මූලික මානව ගුණාංග ධර්ම දීනු කර ගැනීම ඒ අනුව මේ තරහව කියන මනෝභාවය අපි පාලනය කරගත යුතු දෙයක් ඔයත් දන්නවා මෙවැනි මනෝභාවයන් ඉපදුනහම එබඳු සිතුවිලි වලින් ආවේගශීලීව කටයුතු කිරීම තිරිසන් සත්ව ලෝකයට ආවේනික දෙයක්. ඔය සිංහයේ, කොටියේ, සුනකයේ ඒ කුරුල්ලෙක් වුණත් ඒ සතුන්ට කෝපයක් ඇති වුණ ගමන් තරහාවක් ඇති වුණ ගමන් ඒ පාලනය කිරීමේ මනෝභාවයක් උපදින්නේ නැහැ. ඒ තිරිසංගත සතුන් මේ මනෝභාවය ප්‍රකට කරනවා. ප්‍රකට කරලා ඒ තරහව අදාළ අය තුලින් තමයි පිරිමහ ගන්නෙ. ඒ නිසා යම්කිසි මිනිස්සෙක් තමන්ගේ කෝපය, තමන්ගේ වෛරය, තමන්ගේ තරහව පාලනය කරගන්නට හැකියාවක් නැති කෙනෙක් නම් ඒ මිනිස්සයත් අර තිරිසංගත සත්වයත් අතර වෙනසක් දකින්නට නැහැ. ඒ නිසා ඒ සතුන් සහ මිනිසුන් අතර තියෙන වෙනස තමයි අපිට මේ ආවේග පාලනය කරගත හැකි. හොඳ සිහියෙන් යුක්තව ජීවත් වෙන මිනිස්සෙකුට මේ කියන තරහවාදී ආවේගයන් පාලනය කරගත හැකි. හොඳ සිහියකින් නොමැතිව ජීවත් වෙන මිනිසුන් තමයි අර තිරිසංගත සත්වයන් හා සමානව තමන්ගේ ආවේගයන් මනෝභාවයන් ප්‍රකට කරන්නේ. එනිසා මේ සූත්‍ර දේශනාව ශ්‍රවණය කරන මේ අපේ දායක හැමදෙනාම සිතට ගත යුතුයි තමන් මිනිසෙක් බව ඒ මනුෂ්‍යත්වයට ආවේග පාලනය කරන්නට හැකි බව. පින්වතුනි මේ පඨම ආඝාත පටිවිණිය සූත්‍රයේදී ආඝාත කියලා සඳහන් කරන්නේ තරහව කෝපය කියන කාරණය. පටිවිණිය කියලා කියන්නේ හාත්පසින්ම දුරු කිරීම. අපි කල්පනා කරලා බලන්නට ඕනේ අපේ හිතට ඇයි තරහව, වෛරය, කෝපය ඇති වෙන්නේ කියලා. එහෙම කල්පනා කරලා බලද්දී තම තමන්ට හිතෙයි මට කේන්ති යන්නේ මේ දේවල් නිසා. මේ වගේ අය දකින නිසා අනිත් අය මේ වගේ දේවල් කරන නිසා අනිත් අය මේ වගේ දේවල් කියන නිසා මම කැමති විදිහට මේ දෙයක් වල වෙන්නේ නැති නිසා මේ ආදී වශයෙන් විවිධ හේතු හදාගන්න පුළුවන් හිතට එන්න පුළුවන් ඇයි මට තරහ යන්නේ කියලා මේ ලෝකයේ මොන විදිහකට මොන දෙයක් නිසා තරහා ගියත් ඔය සියලුම හේතුන් වලට පදනම් වෙන්නේ මූලික සිතුවිලි දෙකක්. මූලික අභිලාෂයන් දෙකක්. එකක් තමයි අපිට තරහ යනවා අපි කැමති දේ නොලැබෙනකොට. මම දකින්න කැමති රූපය මාසල නැති විට ඒ වගේම මම කැමති ආහාර පාන මට නොලැබෙනකොට මම කැමති ඇඳුම් පැළඳුම් යාන වාහන මට නොලැබෙනකොට මම කැමති නිදහස මානසික ස්වභාවයන් මට නොලැබෙනකොට අන්නේ කැමති දේ නොලැබීම නිසා මිනිසුන්ට තරහව ඇති වෙනවා කෝපය ඇති වෙනවා ඔය පළවෙනි හේතුව කැමති දේ නොලැබීම නිසා තමයි කේන්ති යන්නේ. දෙවෙනි කාරණයක් පින්වතුනි අකමැති දේ ලැබෙනකොට තමයි කේන්ති යන්නේ. මම කැමති ඇඳුම ඇඳගෙන මම කැමති තැනකට මට යන්න බැරි නම් මම කැමති වෙලාවක මම ප්‍රිය කරන ආහාර පානයක් මට භුක්ති විඳින්න නොලැබෙනවනම් මම කැමති වෙලාවක මගේ කායික මානසික විවේකයේ මට ලබන්න බැරි නම් මම අකමැති දේම මට ලැබෙනවා නම් ඔන්න මට කේන්ති යනවා තරහ යනවා. එහෙනම් මේ ලෝකේ ඕනෑම මිනිස්සෙකුට මොන දෙයක් නිසා තරහ ගියත්, ගෙදර අම්මා තාත්තා නිසා, දූ දරුවෝ නිසා, දෙමව්පියෝ නිසා, ඒ වගේම වැඩ කරන තැන ආයතන ප්‍රධානිය නිසා, ඒ වගේම වැඩ කරන තැන තමන්ගේ අනිකුත් කාර්යාල සේවකයන් නිසා ඒ වගේම මහපාරේ වාහන එලවනකොට මට කැමති වේගයෙන් මට කැමති විදියට යන්න නොලැබෙනකොට මේ අනිත් වාහන එලවන අය නිසා ආහාර පාන ගන්න ගියාම මම කැමති කෑමම අනිත් අයත් අනුභව කරන්නේ නැති නිසා මේ আদি වශයෙන් ගත්තාම හේතු දෙකයි තියෙන තරහ යන එකක් මම කැමති දේ නොලැබීම ඒ වගේම අකමැති දේ ලැබීම අකමැති මිනිසුන් ආශ්‍රය කරන්න ලැබීම. අකමැති මිනිසුන් අපේ ගෙදරින්දත් පුළුවන්. අපි සේවය කරන තැන මම ප්‍රිය කරන්නේ නැති චරිත ඉන්න පුළුවන්. ඒ අයත් එක්ක එකට වැඩ කිරීම තරහව ඇති කරන දෙයක් වෙන්න පුළුවන්. කෝපය ජනිත කරන දෙයක් වෙන්න පුළුවන්. පාරේ ගමන් කරනකොට අන් අය සමග කටයුතු කරන්න වෙන ආකාරය ඒබඳු තැන්වලදී පින්වතුනි මේ මම කැමති දේ නොලැබීමත් අකමැති දේ ලැබීමත් තමයි මූලිකවම මේ ලෝකයේ අපි කාටත් තරහව ඇතිවෙන්න හේතුවක් වෙන්නේ. ඒක නිසා මේ පඨම ආඝාත පටිවිණේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා තරහව ඇති වෙන්න හේතු නමයක්. එෙහිදී සඳහන් වෙන කීපයක් තමයි කෙනෙකුට තරහව ඇති වෙන්න පුළුවන් අසවලා මට බැන්නේය අසවලා මට තරජනය කළේය අසවලා මා පෙරදවීය අසවලා මා සතුදේ පැහැරගත්තේ ආදි වශයෙන් මේ Tamanට වර්තමාන කාලේ Tamanගේ අහිතවත් පුද්ගලයන් විසින් Tamanට කරන කියන දේවල් දිහා බලලා වර්තමාන කාලේ තරහ ඇති කරගන්නවා මිනිස්සු මේ තරහව වර්තමාන කාලේ ඇති වෙනවා. අසෝලා මට මෙහෙම කරනවා, අසෝලා මට මෙහෙම බයිනවා. මේ ආදි වශයෙන් වර්තමාන කාලේ දේවල් නිසා. ඒ වගේම කෙනෙකුට තරහව ඇති කරගන්න පුළුවන් පින්වතුනි අතීතයේ කරපු දේවල් නිසා. අහවලා අහවල් දවසේ මට බැන්නා. දැන් බැනලා අවුරුදු 20ක් 30ක් වෙන්නත් පුළුවන්. ඔය සමහර පුංචි ළමයි ගුරුවරු දඬුවම් කරාම ඒවා වයසට ගිහිල්ලත් මතක තියාගෙන ඉන්නවා. අහවල් ගුරුවරයා අහවල් විදියටයි අපිට පහර දුන්නේ ගැහුවේ බැන්නේ. ඒක නිසා අතීතයේ කරපු දේවල් නිසා මේ මොහොතේ තරහ ඇති වෙන්න පුළුවන්. අසවල අහවල් දවස්වල මට ගැහුවා. අහවල් දවස්වල මට බැන්නා. අහවල් දවස්වල මා සතු දෙයක් පැහැරගත්තා. මේ අතීත කාරණා නිසා වර්තමානයේ තරහව ඇති කරගන්නවා. ඒ වගේ මේ තරහ ඇති කරගන්න පුළුවන් ඇති වෙනම අනාගතය ගැන කල්පනා කළා. මේ මිනිස්සයා දැම්මට මෙහෙම කරනවා නම් හෙට අනිද්දාමට මොනවා කරයිද? තව අවුරුදු 5කින් 10කින් ගියාට පස්සෙත් මේ මිනිස්සයා මට මේ විදිහටම කරයි නේද? අන්න බලන්න බින්මුතුනේ. එතකොට මේ තරහව කියන එක මේ මොහොතේ ඇතිවන්නා උනාට හේතු අතීතේ වෙන්න පුළුවන්. ඒ කල්පනාව අනාගතේ වෙන්න පුළුවන්. ඒක නිසා අතීතයේ කරපු දේවල් වර්තමානයේ කරන දේවල් තාම නොකරුවත් හිතින් හිත හිතා අනාගතේ හරි මෙහෙම කරයි කියලා මිනිසුන්ට තරහ ඇති වෙනවා. එහෙනම් මේ මනෝභාවය බොහොම ලේසිපාසු මනෝභාවයක් නෙමෙයි. මේ අකුසල් සිතුවිල්ල ලේසිපාසු අකුසල් සිතුවිල්ලක් නෙමෙයි. වෙලා ඉවර වෙච්ච දේවල් වලටත් තාම වෙලා නැති දේවල් නිසාත් හිත දූෂණය කරනවා. ඊළඟට පින්වතුනි මේ මට කරපුවා විතරකට නෙමෙයි තරහ යන්නේ. අහවලා අපේ අම්මට තාත්තට මගේ හිතවත් අයට මෙහෙම කරනවා. බයිනවා, දොස් කියනවා, කේලම් කියනවා, ඒ අය සතු දේවල් පැහැර ගන්නවා, ඒ අය දුකටපත් කරනවා. ඒ කියන්නේ මට මෙන්ම මා හිතවත් අයට කරන දේවල් නිසාත් මගේ හිතේ කේන්තියක් තරහාවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම හිතවත් අයට මේ කාලේ කරන දේවල් විතරක් නෙමෙයි. අහවල් පවුලේ අය මේට අවුරුදු 100කට 200කට කලින් අපේ પરම්පරාවේ අයට මෙහෙම කරලා තියෙනවා. අහවල් පවුලේ අය මේට අවුරුදු 150කට 200කට කලින් අපේ පවුලේ අයට මෙහෙම කියලා තියෙනවා. මේ අතීතයේ Tamanගේ හිතවත් අයට කරපියපු දේවල් නිසා තරහ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අනාගතයේදී මම නැති කාලෙක මගේ දරුවන්ට අනිත් අය මොනවා කියයිද? මගේ දරුවන්ටවත් නිදහස ඉන්න දෙන එකක් නෑ නේද? මගේ දරුවන් සතු දේවලුත් පැහැරගණී නේද? මෙආදී වශයෙන් පින්වතුනි මේ තරහව, කෝපය, ආඝාතය කියන මනෝභාවය ඊ타ම සියුම්ව ඊ타ම දරුණු ක්ලේශ ධර්මයක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා. අතීතයේ වර්තමානයේ අනාගතයේ හේතු හද හද සිතේ කෝපය ගිනි දැල් වෙනවා. එතකොට පින්වතුනි මේ ආඝාතයේ සම්බන්ධවම අර ဒုတိ ය ආඝාත පටිවිණයේ සූත්‍රයේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා අපි ඇසුරු කරන අය අපිට සතුටු ගෙන දෙන අය අපිට දුක ගෙන දෙන අය අපිට මධ්‍යස්ථ භාවය ගෙන දෙන අය මේ ආදී වශයෙන් මේ ලෝකයේ මනුෂ්‍ය වර්ගයන් පහක් පවතින බව. එයින් පළවෙනි පුද්ගල වර්ගය තමයි පින්වතුනි මේ ලෝකයේ ජීවත් වෙනවා අපරිසුද්ධ කාය සමාචාරෝ පරිසුද්ධ වචී සමාචාරෝ සමහර මිනිසුන්ගේ ජීවිත දිහා බැලුවාම ඒ මිනිසුන්ගේ ජීවිත ප්‍රතිපදාව අපරිසුද්ධයි අපිරිවෙලයි ඒ වගේම පවිතුයි අකුසල කර්ම වලින් පිරිච්ච ක්‍රියාකාරකම් තමයි ඒ අයගේ ජීවිත ක්‍රියාකාරකම් බවට පත් වෙලා තියෙන්නේ. ප්‍රාණඝාතය, ඒ වගේම අදත්තාදානය, කාම මිත්‍යාචාරය, ඒ වගේම ඔය මද්යපානය මේ ආදී වශයෙන් කිසිදු පිළිවෙලක් නැති කාය සමාචාර ඉරියව් පැවැත්වීම තමයි මේ පුද්ගලයන්ට තියෙන්නේ. හැබැයි පැහැදිලි කරනවා ඒ මිනිසුන්ගේ මේ කායික පැවැත්ම අපරිසුද්ධ වුණාට පරිසුද්ධ වචී සමාචාරෝ ඒ මිනිසුන්ගේ වචන බොහොම ප්‍රියමනාපයි. ඒ වචන වලින් හිත නිවෙනවා. ඒ වචන වලින් හිත හැදෙනවා. ඒ අයගේ ක්‍රියාකලාප දරණු වුණාට වචන දරණු නැහැ. ඒ අයගේ වචන බොහොම මෘදු වචන තියෙන්නේ. ප්‍රියශීලී වචන තියෙන්නේ. ඒ අය කතා කරනකොට, ඒ අය සමග කතාබස් කරන විට අපේ හිත් නිවෙනවා. එහෙම පුද්ගල වර්ගයක් මේ ලෝකේ ජීවත් වෙනවා. ඊළඟට පින්වතුනි, පරිසුද්ධ කාය සමාචාරෝ අපරිසුද්ධ වචී සමාචාරෝ සමහර මිනිසුන්ගේ බාහිර පැවැත්ම ඉරියව් ඉතා පිළිවෙලයි. බොහොම ප්‍රසන්නයි. ඒ වගේම බොහෝ වෙලාවට අකුසල් වලිනුත් දුරස් වෙලා තමයි ජීවත් වෙන්නේ. හැබැයි ඒ අය වචනය බොහොම ධර්මව පාවිච්චි කරනවා. අපි සිංහල භාෂාවේ කියන්නේ පිහියෙන් අනින වගේ වචන පාවිතා කරනවා කියලා. ඔකේ pāli පාඨයේ තමයි පුරුසස්සානි ජාතස්ස කූඨාරි ජායති. මේ මිනිසු උපන් මිනිසුන්ගේ කටේ කිතේරියා කට ගන්නවලු. ඒ කෙටේරිය මේ යකඩ වලින් හදපු කෙටේරියක් නෙමේ වචන නැමැති කෙටේරියක්. වචන නැමැති කෙටේරියෙන් කොටලා මිනිස්සු තුවාල කරනවා. අද කාලේ සමාජයේ ඕනෑ තරම් මෙහෙම පුද්ගලයෝ හොයාගන්න පුළුවන්. බොහොම පිළිවෙලයි බාහිර පැවැත්ම. හැබැයි වචන වලින් අනිත් අයට රිදවන එකම තමයි වැඩි. ඒ නිසා පින්වතුනි එහෙම පුද්ගල වර්ගයක ජීවත් වෙනවා. තුන්වෙනි පුද්ගල කොටාසේ තමයි අපරිසුද්ධ කාය සමාචාරෝ අපරිසුද්ධ වචී සමාචාරෝ මේ පුද්ගලයන්ගේ කය වචනේ භාවිතය අපිරිසිදුයි. හැබැයි පින්වතුනි මානසිකව ඉඳලා හිටලා හොඳ සිතුවිල්ලක් හිතන අය ඉන්නවා. එයාගේ මානසික පැවැත්ම බොහොම පිරිසිදුයි. හතරවෙනි පුද්ගල කොටාසේ තමයි මේ කය වචන මන කියන තුන් දොරම අපරිසිදුව භාවිත කරන අය. ලෞකික පැවැත්ම, බාහිර පැවැත්ම අකුසල වලින් කිලිටු වෙලා වචන බිඳුවයි. ඒ වගේම සිතන සිතුවිලි හැමතිස්සෙම කාට හරි මොකක් හරි දුක් ගොඩක් රැස් කරලා දෙන්න දුකක් දෙන්න තමයි හිතන්නේ. එහෙම පුද්ගල කොට්ටාසියකුත් ජීවත් වෙනවා. ඒ වගේම තමයි පින්වත්නි අවසාන පුද්ගල කොට්ටාසය පරිසුද්ධ කාය, පරිසුද්ධ වාචාය, පරිසුද්ධ මනසාය. පිරිසිදු සිතින්, පිරිසිදු වචනෙන්, පිරිසිදු කයින් ක්‍රියා කරන මිනිසුත් මේ ලෝකේ ජීවත් වෙනවා. ඉතින් මේ මනුස්ස ලෝකයේ ජීවත් වෙනකොට අපි කැමති වුණත් අකමැති වුණත් ඔය කියන පුද්ගල කොට්ටාසයන් සමග අපට ඝනදෙනු කරන්න සිද්ධ වෙනවා. අපි කැමති වුණත් අකමැති වුණත් ওই පුද්ගල කොට්ටාසයන් අපේ ගමේ ජීවත් වෙනවා. අප වැඩ කරන තැනේ ජීවත් වෙනවා. පාර තොටේ මග තොටේ කොයි වෙලාවෙ ඔහොම පුද්ගලයෝ හම් වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා මේ හැමෝමත් එක්ක අපිට ගණදෙනු කරන්න සිද්ධ වෙනවා. ඒ වගේ අවස්ථාවලදී අපේ මේ කෝපය ඇති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවලදී ඒ වගේ පුද්ගලයන් සමග ගනුදෙනු කිරීමේදී ඒ වගේම අපි අකමැති ද්‍රව්‍ය සමග ගනුදෙනු කිරීමේදී අපේ හිතේ ඇතිවෙන කෝපයේ වෛරයේ තරහව අපි පාලනය කරගත යුතුයි පින්වතුනි. එලෙස පාලනය කරගන්නට උපක්‍රම පහක් මෙම සූත්‍රයේදී පැහැදිලි කරලා තියෙනවා. එහෙම යම්කිසි පුද්ගලයෙක් සමග හිතේ කෝපයක් ඇති වෙනවා නම් පළවෙනි එක තමයි මෛත්‍රිය ඇති කරගන්න ඕනි. හිතේ මිතුරුකම ඇති කරගන්න ඕනි. ඒ මිනිස්යා පිළිබඳව වැරදි දේවල්ම හිතන්නේ නැතුව වෛරී සහගත සිතුවිලිම ඇති කරගන්නේ නැතිව ඒ මිනිස්යන් පිළිබඳව හිතේ මෛත්‍රිය මිතුරුකම මිතුරු බව ඒ කියන මනෝභාවය ඇති කරගත යුතුයි. එහෙම නැතිනම් මොකද වෙන්නේ? මේ ලෝකයේ ඉක්මන් කෝපේ නිසා කොයිතරම්නම් මනුෂ්‍ය ඝාතන සිද්ධ වෙනවද? මේ කෝපේ නිසා කොයිතරම්නම් දීපල හානි සිද්ධ වෙනවද? මේ කෝපේ නිසා පෞල් කී ලක්ෂයක් නම් විනාශ ස්වභාවයටපත් වෙලා තියෙනවද? මේ කෝපය පරිගැනීම තරහව නිසා කොයිතරම්නම් පුංචි ලපටි දුවදරුවන් අනාථ වෙලා තියෙනවද? ඒක නිසා පවුල් සංස්ථාවක් ඇතුලේ කෝපේ පාලනය විය යුතුයි. ආයතන කඩා වැටෙන්න එක පුද්ගලයෙකුගේ කෝපයක් ඇති. අවුරුදු ගණන් දුක් මහන්සියෙන් ගොඩනගාගත්ත දේවල් එක ක්ෂණයකින් කඩා වට්ටන්න එක කෝප සහගත සිතුවිල්ලක්, එක වෛරී සිතුවිල්ලක් ඇති. ඒ විතරක් නෙමෙයි රටක් විනාශ කරන්න එක පුද්ගලයෙකුගේ වෛරයක් ඇති එක වෛරී වචන කීපයක් ඇති ප්‍රකාශයක් ඇති රටක් විනාශ කරලා දාන්න. ඒ නිසා කෝපය කියන එක බොහොම සියුම් දරුණු මනෝභාවයක්. ඒක නිසා කෝපය ඇතිවෙන හැම අවස්ථාවකම වෙන විනාශය පිළිබඳව කල්පනා කරන්න ඕනේ. ඒ විනාශය කොයිතරම්ද කියලා අපි කාටවත් ඒ විනාශය වෙනකන් ඇස්තමේන්තු කරගන්න බැරි වෙයි. ඒ නිසා පින්වතුනි මේ කෝපයක් ඇතිවන සෑම අවස්ථාවකම මෛත්‍රිය හිතේ ඇති කරගන්න. ඊළඟට කරුණාව හිතේ ඇති කරගන්න. ඊළඟට පින්වතුනි උපේක්ෂාව මධ්‍යස්ථභාවය ඇති කරගන්න. මේ දේ වෙන්නේ මට විතරක් නෙමෙයි. මේ දේ වෙලා තියෙන්නේ මට විතරක් නෙමෙයි. මේ ලෝකේ නිന്ദා නොලබපු කෙනෙක් නැහැ. නත්ති ලෝකේ අනින්දිතෝ මේ ලෝකයේ බැනුම් අහපු නැති කෙනෙක් නැහැ. මේ ලෝකයේ අලාභයටපත් නොවිච්ච කෙනෙක් නැහැ. එහෙම හිතලා Taman හැමතිස්සෙම මධ්‍යස්තව වෙන්න. උපේක්ෂාව ඇති කරගන්න මට විතරක් නෙමෙයි මේ දෙයට මුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඊළඟ උපක්‍රමයේ පැහැදිලි කරනවා අසති යමනසිකාරෝ. Tamanට නිරන්තරයෙන්ම කොච්චර මෛත්‍රිය ඇති කරගන්න හිතුවත් ඒ වගේම කොච්චර කරුණාව ඇති කරගන්න හිතුවත් කොච්චර මධ්‍යස්තෝ මට විතරක් නෙමේ මෙහෙම වෙන්නේ කියලා හිතන්න හැදුවත් ඒත් බැරි නම් කියනවා එය සිහි නොකර ඉන්න අමනසිකාරෝ හිතින් අමතක කරලා දාන්න හිතින් අත්හැරලා දාන්න ඒ පුද්ගලයාත් ඒ ක්‍රියාකලාපයත් ඒ වචනත් ඒ සිතුවිලි ඒ සියල්ලක් හිතින් මකලා අමතක කරලා දාන්න අමනසිකාරෝ මෙනෙහි නොකර ඉන්න ඒකින් කෝපය පාලනය කරගන්න පුළුවන්. ඒක ඉතාමත් හොඳ උපක්‍රමයක්. ඊළඟ කාරණේ පින්වතුනි. ඊළඟ උපක්‍රමයේ බුදුහාමුදුරුව පැහැදිලි කරනවා Tamanට මේ එකක්වත් කරගන්න බැරි නම් අවසානයේදී හිත හදාගන්න ඕනි කොහොමද? කම්ම දාසෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණු මේක මගේ පෙර කර්මයක් දැන් අපේ පැරණි උපාසකම්මලා උපාසක ඇත්තෝ අද කාලේ වගේ මේ රණ්ඩු සරුවල් බොහෝ තිබ්බේ නෑ. ඒ කාලේ මිනිස්සු බොහොම සරලව හිත හදාගත්තා දෙයක් ලැබුණත් නොලැබුණත් දෙයක් ගිලිහි යනකොට කෙනෙක් සමාජයෙන් ඉවත් වෙලා යනකොට Tamanට අලාභයක් වෙනකොට ඒ මිනිස්සු සරලව හිත හදාගත්තා මේක අපේ පෙර කර්මයේ වෙන්න ඇති කියලා. දැන් අද කාලේ අපි ගොඩාක් ධර්මයේ දේශනා කරන්නේ සියල්ල කර්මයට බාර දෙන්න එපා. කර්මය කියලා කියන්නේ අපේ ජීවිතේ පහෙන් එකයි. හතරක්ම කියන්නේ කර්මයට නෙමෙයි. නමුත් Tamanට අලාභයක් වෙනකොට, Taman අකමැති දෙයක් වෙනකොට, Taman කැමති දේ නොලැබෙනකොට, Taman හිතේ ක්‍රෝපය, වෛරය, ක්‍රෝධය ඇති වෙනකොට මේ සූත්‍රයේ දේශනා කරනවා බොහොම ප්‍රබල උපක්‍රමයක්. ඒ තමයි මේ කර්මය මගේ වෙන්නත් පුළුවන්. එහෙම නැතිනම් මට බලින කෙනා කරගන්නේ කර්මයක්. දැන් මීට දින කීපයකට පෙර ආතුව අම්මා කෙනෙක් ඇවිත් සඳහන් කරනවා තමන්ගේ තරුණ පුතා මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා මේ මුදල් ඉල්ලලා කරදර කරනවා. බොහොම නරක පාපී වචනින් අම්මටයි තාත්තටයි කතා කරනවා. ඒ වෙලාවේදී මේ අම්මා කියන්නේ මොකක්ද? හාමුදුරනේ මට බැන්නට කමක් නැහැ. හැබැයි මේ දරුවා කරගන්නේ විශාල පාපයක්. එයාට මෙහෙම වෙලා තියෙන්නේ පෙර පාපයක් නිසා වෙන්න පුළුවන්. හැබැයි ඊටත් වඩා පාපයක් මේ දෙමව්පියන්ට මෙහෙම කතාබස් කිරීම තුලින් ඒ ළමයා සිද්ධ කරගන්නවා. හාමුදුරනේ මට දුක ඒකයි කියලා. ඒකත් හොඳ උපක්‍රමයක් පින්වතුනි. අපිට කෙනෙක් කරදරයක් කරනකොට අපිට කෙනෙක් බනිනකොට අපේ නැති වැරදි අපිට බලහත්කාරයෙන් අප සන්තක කරන්න උත්සාහ කරනකොට අපි හිත හදාගන්න ඕනි අනේ මේ මිනිස්සයා කරගන්න කර්මයක මහත කියලා. එහෙම නැත්නම් අනිත් පැත්තට හිතන්න ඕන මම සංසාරේ කාට හරි මේම චෝදනා කරලා ඇති. මේ මලාභානි සිද්ධ කරලා ඇති. ඒකයි මට මේ දේ අද විඳින්න සිද්ධ වෙන්නේ. ඒ නිසා මම තවත් සංවර වෙන්න ඕනේ. මගේ සිත කය වචනේ මම තවත් සංවර කරගන්න ඕනේ. මගේ සිත කය වචනේ මම කාටවත් මෙහෙම දේවල් කියන්න කරන්න හොඳ නැහැ. මෙන්න මේ විදිහට උපක්‍රමශීලීව පින්වතුනි හිත හදාගන්න ක්‍රෝධ, වෛර සිතුවිලි ඇති වෙන විට. ඉවසීමෙන් ලැබෙන සැනසීම මේ ලෝකේ වෙන කිසිම තැනකින් ලබන්නට බෑ. නොයවසීම තියෙන තැනින් වෙන විපාකය වෙන විනාශය අවුරුදු 100ක් 200ක් ගියාට පස්සේවත් ආපස්සට ඒවා හරවන්නට බැරි වෙයි. ඒක නිසා පින්වතුනි අවුරුදු 100 200ක් නෙමෙයි කෝපයේ වෛරය කියන එක ආත්ම ගණන් පසුපස්සෙන් ඇවිල්ලා අපිට ජීවිත දුකටපත් කරනවා. මොහොතක් කල්පනා කරලා බලන්න එදා සේරිවාණිජ ජාතකයේදී අර දේවදත්ත හාමුදුරන්ගේ පෙර භවයේදී ඇති කරගත්ත තරහව අවුරුදු 100 200ක් නෙමෙයි කල්පයක් දෙකක් නෙමෙයි කල්ප ලක්ෂ කෝටි ගාණක් එක දිගට සංසාරේ ගමන් කරන්න හේතුවක් බවට පත් වුණා. ඒක නිසා පින්වතුනි වෛරී සහගත සිතුවිල්ල බොහොම සියුම් ප්‍රබල දරුණු විපාක ගෙන දෙන්නක්. එනිසා මේ සිතුවිලි দমনය කරගatiya යුතුයි ආවේග පාලනය කරගatiya යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම මිනිසුන් සමග දනුදෙන කරනකොට මිනිසුන් සමග තරහ ඇති කරගන්න එපා. ඒකට බොහොම ලස්සන උපමා පහක් පැහැදිලි කරලා තියෙනවා. ওই පාංශකූල සිවුරෙන් ප්‍රයෝජන තියෙන ස්වාමින් වහන්සේ නමක්. පාංශකූල සිවුර කියන්නේ අද වගේ මේ සැප පහසු වර්ණවත් පිරිසිදු චීවර නෙමෙයි. ඉස්සර කාලේ මිනිස්සු මැරුණාම සුදු රෙද්දක ඔතලා අමුසොහනට වීසි කරනවා. කාලයක් යද්දී සුදු රෙද්දේ උඩදීම අර මලමිනිය පිම්බිලා නිල් පාට වෙලා සැරව ගලලා පුපුරලා ඔක්කොම අර අසුචි ජරාව අර සුදු රෙදේ තමයි තැවරෙන්නේ. ඒ රෙදි එකතු කළා තමයි පඳු පොවලා කහට පොවලා හාමුදුරු සිවුරු සකස් කරගත්තේ අතීතයේ. එහෙම සී ජීවරයක් හදාගන්න අදහසින් ගමන් කරන ස්වාමින් වහන්සේ නමකට මෙහෙම සුදු රෙදි කෑල්ලක් හම්බෙනවා. හැබැයි බැලුව බැල්මට මේකේ අර සර්ව පිරීලා, ලේ පිරීලා, සත්තුත් ඇවිල්ලා මේ මල මුත්‍රා ඒකෙම දාලා කාලා බීලේ මලමිනිය. මේක දැන් අතින් අල්ලන්නවත් බෑ. හැබැයි ඒ ස්වාමින් වහන්සේ බොහෝම ඉවසීමෙන් ඒ සුදු රෙද්ද හෙට මෙහෙට කරලා බලනවා මේකේ මේ වැඩකට ගන්න පුළුවන් පුංචි හරි කොටසක් නැද්ද කියලා. ඒක බලන්නේ කොහොමද අතින් අල්ලන්නවත් බෑ. එහෙනම් කරන්න තියෙන්නේ කකුලේ මාපට ඇඟිලි වලින් කකුලෙන් එහෙට මෙහෙට කරලා බලනවා මේක වැඩකට ගන්න පුළුවන් තනක් තියනවද කියලා. අන්න ඒ වගේ පින්වතුනි අපි සමාජයේ ජීවත් වෙනකොට අපි අමනාප අප්‍රිය පුද්ගලයන් අනන්තවත් අපිට මුණ ගැසෙයි. හැබැයි එහෙම කියලා මිනිසුන් සමග තරහව වෛර ඇති කරගන්න හොඳ නැහැ. ඒ මිනිසුන්ගේ හොඳක් තියෙන්නේ කොතනද කියලා බලන්න ඕනි. හරියට අර හාමුදුරුවෝ අර අසූචි වැගුරුණු මලමිනිය ඔතපු රෙදි කෑල්ල කකුල් දෙකෙන් එහෙට මෙහෙට කරලා බලනවා වගේ කොහෙද මේ මිනිස්යාගේ හොඳක් තියෙන්නේ කියලා අපි කල්පනා කරන්න ඕනි. ඒ හොඳ දකින්න ඕනි. ඔය පළවෙනි උපමාව. දෙවෙනි උපමාව තමයි පින්වතුනි දරුසේ පිපාසයට පත්වෙච්ච මිනිස්සේ කැලෑවක යනකොට මෙයාට හමු වෙනවා පොකුණක්. හැබැයි මේ පොකුණ කාලයක් තිස්සේ දියසෙවල් වලින් පිරීලා කොළු රොඩු වැටිලා මේ පොකුණ ජරාවාස වෙලා තියෙන්නේ. හැබැයි මේ මිනිස්යාට දැන් වෙන තැනකට යන්න හයියකුත් නැහැ. තියෙන දණක් වෙන ජලයේ තියෙන දණක් දන්නේත් නැහැ. එහෙනම් මේකෙන් කොහොම හරි බොණ්ඩ වෙනවා. ඒ වගේ වෙලාවට මොකද කරන්නේ? අර දියසෙවල අතින් අයින් කරනවා. කොළරොඩු අතින් අයින් කරනවා. අයින් කරලා හොඳ වතුර ටිකක් අරගෙන පානය කරලා පිපාසය නිවා ගන්නවා. අන්න ඒ වගේ සමාජයේ ජීවත් වෙනකොට අප්‍රිය අමනාප කාය වාක් මානසික චර්යාවන් තියෙන මිනිසු සමග ගනුදෙනු කරන්න ලැබෙනකොට අපි අර මේ උපමාව හිතේ තියාගෙන අර මිනිස්සයා තිබහා නිසා කොහොම හරි වතුර ටිකක් බොන්න ඕන නිසා දියසෙවල් කොළළු අයින් කරලා වතුර බොනවා වගේ පොකුණෙන් අපිත් මේ මිනිස්සයාගේ හොඳ ගතිගුණයක්ම හොයන්න ඕනේ. ඒ හොඳ ගතිගුණයම ඉස්මතු කරගෙන ඒ මිනිසුන් සමග යහපත් ගනුදෙනු සිද්ධ කරන්න ඕනේ. තුන්වෙනි උපමාව තමයි පින්වතුනි යම්කිසි මිනිසෙක් ගම් ප්‍රදේශයකට ආවම ඒ ගම් ප්‍රදේශයේ වතුර රැඳිච්ච තැනක් හොයාගන්න ඇත්තේම නැහැ. ලිම් පොකුණ මුකුත් නැහැ. හැබැයි මේ මිනිසයා දකින්න දින ගණනකට කලින් ඒ පාරේ ගියපු හරකෙකුගේ කුර ගැටීමෙන් ඇති වුණු වලක පුංචි වතුර ස්වල්පයක් තියෙනවා. ඒ වතුර ස්වල්පේ භාජනයකට ගන්න බෑ අතට ගන්න බෑ. එහෙනම් මොකද්ද කරන්න වෙන්නේ? අර පුරයෙන් හැදිච්ච බලයේ තියෙන වතුර ටික බොණ්ඩ වෙන්නේ බිමට නැවිලා මූණේ මඩ දූවිලි ගාගෙන පුන් ටික ටික Tamanගේ තොල පොඟෝගෙන තමයි පානය කරන්න වෙන්නේ. අන්න ඒ වගේ පින්වතුනි අපි ගනුදෙනු කරන මිනිස්යන් සමග අපිට තරහව අප්‍රියමනාප ඇති වෙනකොට අපි අර හරක් පුරයේ තියෙන වතුර යම් කිසි මිනිස්සෙක් පාවිච්චි කරන්නේ පානය කරන්නේ කොයිතරම් ප්‍රවේශමෙන්ද අන්න ඒ වගේ අර මිනිස්යාගේ හොඳක්ම දකින්න ඕනි. පුංචි හෝ හොඳක් දැකලා ඒ හොඳ ඉස්මතු කරගෙන අපි ගනුදෙනු කරන්න ඕනි. අනිකු සියලු අකුසල සිතුවිලි යටපත් කරන්න ඕනි. හතරවෙනි උපමාව තමයි පින්වතුනි කාන්තාර ප්‍රදේශයක මරණාසන්න වෙච්ච මිනිස්සෙකුට අත්වෙච්ච ඉරණම කල්පනා කරන්න ඕනි. බෙහෙතක් හේතක් නැහැ. ඒ වගේම වෛද්‍යවරයෙක් නැහැ. ආහාර පාන නැහැ. නෑදෑයෙක් ළමයෙක් ළඟපාතක නැහැ. ඒ මිනිස්යාට මේ කාන්තාර මැද්දේ කිසිම හවුහරණක් නැතුව මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. හිත හදන, සිත නිවන කිසිම දෙයක් මේ කාන්තාර මැද්දේ මරණාසන්න මිනිසයාට ලැබෙන්නේ නැහැ. ඒ වගේ මිනිසුන් සමග ගනුදෙනු කරද්දී අර කාන්තාරයේ කිසිම හවුහරණක් නැතුව මැරෙන්න වැටිලා ඉන්න මිනිසයාට අපේ හිතේ අනුකම්පාවක් ඇති වෙන්නේ යම්සේද අන්න ඒ වගේ අනුකම්පාවක් මිනිසුන් සමග ගනුදෙනු කරද්දී හිතේ ඇති කරගන්න කියනවා. ඒ මිනිසුන්ගේ කායික වාචසික මානසික චර්යාවන් කුමන ආකාරයෙන් සිද්ධ කරත් අපේ හිත අර කාන්තාරයේ මැරෙන්න ඉන්න මිනිස්සෙකුට ඇතිවෙන කාරුණික සිතුවිල්ලෙන් සෑම දිනයකම සෑම මොහොතකම කටයුතු කරන්න කියලා සඳහන් වෙනවා. අවසාන උපමාව තමයි පින්වතුනි සීතල නිල් පාටට වතුර පිරුණු දිය සෙවල කුණුරොඩු මුකුත් නැති ලස්සනට මල් පිපුණු පොකුණක් තිබෙනවා. ඒ පොකුණ ළඟට ඕනෑම මිනිස්සෙකුට ඇවිල්ලා කැමති දෙයක් කරලා තමන්ගේ සාපිපාසාව නිවාගෙන සතුටින් නික්මෙන්නට පුළුවන්. සතුටින් ජීවත් වෙන්නට පුළුවන්. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ කුණුවැකුණු සුදු රෙද්දක් වෙන්නත් එපා. ඒ වගේම දියසෙවල පිරිච්ච පොකුණක් වෙන්නත් එපා. ඒ වගේම හරක් කුරේක රැඳුණු දියහා සමාන දියපොදක් වෙන්නත් එපා. ඒ වගේම කාන්තාරයේ අසරණ වෙච්ච මරණාසන්න වෙච්ච මිනිස්සෙක් වෙන්නත් එපා. ඒ කියන්නේ අනිත් අයට බොහොම අපහසුවෙන් ගුණේ හොයාගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න එපා. අනිත් අයට බොහොම ලේසියෙන් දකින දකින තැන කියන කියන වචනෙන් ಗುಣ කියන්න පුළුවන් සත්පුරුෂයෙක් බවට පත් වෙන්නේ. සීතල නිල් ජලයේ පිරුණු පොකුණකින් හැම සත්වයක්ම සැරසෙනවා වගේ අපි ආශ්‍රය කරන මා වැසුරු කරන හැම මිනිසියෙකුටම සෙවණක් සිසිලසක් හිත හදන කෙනෙක් බවට පත් වෙන්න කියලයි බුදුහාමුදුරුවෝ මේ ආඝාත පටිවිණී සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ. ඒ නිසා පින්වතුනි කෝපේ පාලනය කරගන්න කෝපයෙන් වන විනාශයේ තේරුම් ගන්න කෝපයේ සියුම් දරුණු මානසික මනෝභාවයක් බව තේරුම් අරගෙන එය යටපත් කළා දාලා ඇසුරු කරන හැම දෙනාගේම ಗುಣ දකින්න පුංචි හෝ ගුණයක් දැකලා ඒ ಗುಣ පමණක්ම හිතේ තියාගෙන මිනිසුන් ඇසුරු කරමින් සත්පුරුෂයෙක් ලෙස ඒ අය සමග ගනුදෙනු කරන්න. හැබැයි තමන් ළඟ පුංචි ಗುಣ තියාගන්න එපා. තමන් සීතල නිල් ජලයේ පිරුණු විලක් බවට පත් වෙන්න ඕනෑම මිනිස්සෙකුට තමන් ළඟට ඇවිල්ලා දුකක් කියලා උපකාරයක් ඉල්ලලා හිත හදාගෙන සතුටින් නික්මෙන්න පුළුවන් විලක් බවට මිනිස්සෙක් බවට සත්පුරුෂයෙක් බවට පත්වන්නට ඔබ හැමදෙනාම අදිස්ථාන කරගන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරන්ති සාදු සාදු සාදු සදහවතුනි ඔබ සවන් දුන් එම ධර්මාම් ශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ දෙපානම වීරමාවත ගල උඩ ශ්‍රී ධර්ම විජයාරාම විහාරාධිකාරී නුගේගොඩ මහාමායා විද්‍යාලයේ ධර්මාචාර්ය රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජ්‍යපාද වද්දල අරියරතන ස්වාමීන් වහන්සේ දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ට තෙරුවන් සරණයි.